ධම්මිකාර්ථයෙන් සම්පරායිකාර්ථයෙන් නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින්ද සංසාරික සත්වයන් ජාතිකාන්තරයෙන් ජරාකාන්තරයෙන් ව්‍යාධිකාන්තාරයෙන් මරණකාන්තාරයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේ උපායාස ආදී අනේක දුක්ඛයෙන් ගාන වූ සංසාර කාන්තාරයෙන් ඊතර කරවා නිර්වාණ ශේම භූමියට පමුණුවවදාල බැවින් සත්තා දේව මනුස්සානම් වනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධාර්ය සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මය සොයම් භුඥානයෙන් අවබෝධ කොට වදාරා සූවිසි අසංඛේය නව කෝටි හැත ලක්ෂයක් දෙනහට අවබෝධ කරවා වදාළ බැවින්ද සියල්ල දක්නා බැවින්ද සියල්ල දන්නා බැවින්ද අනිකකු විසින් නොව තමන් වහන්සේම අවබෝධ කළ බැවින්ද කෙලෙස් නින්දෙන් අවදිවි තමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින්ද ශීනාශ්‍රව බැවින්ද කෙලෙස් සැවරීම් නැති බැවින්ද විතරාගී බැවින්ද විත දෝසී බැවින්ද විත මොහි බැවින්ද ඒකාන්තයෙන් නික්ලේශී බැවින්ද ඒකායන මාර්ගයෙහි එකලාව ගමන්ගත් බැවින්ද අනුත්තර සම්මා සම්බෝධියේ අසහායව අවබෝධ කළ බැවින්ද අවිද්‍යාව නම් වූ අබුද්ධිය නැසූ බැවින්ද සම්්‍යක් ප්‍රඥාව නම් වූ විද්‍යාව ලැබූ බැවින්ද බුද්ධ නම් වනසේක නාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සකල ලෝකයාගේ පුණ්‍ය භාග්‍යයට අධික වේ සත සහස්‍ර ගුණයෙන් අධිකතර වූ පාරමී පුණ්‍ය භාග්යයෙන් සමන්වාගත බැවින්ද ක්ලේශමාර ස්කන්ධමාර අபிසංස්කාරමාර දිව්‍ය පුත්‍රමාරේ මච්චු මාරයන පංච මාරයන් බින්දලු බැවින්ද ඓශ්වර්ය යසස්ශ්‍රී කාම ප්‍රයත්න ධර්ම යන සයාකාර වූ භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින්දේ කුසලා කුසල ධර්මයන් සාවද්‍ය අනවද්‍ය ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්මයන් ඉස්කන්ධ ආයතන <clears throat> ධාතු සත්‍ය ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාදාදී නානා ණය ක්‍රමයන්ගෙන් බෙදා වදාළ බැවින්ද කාය විවේක චිත්ත විවේක උපදි විවේක යන ත්‍රිවිධ විවේකයන්ද දිව්‍ය විහාරේ බ්‍රහ්ම විහාරේ ආර්ය විහාර යනේ ත්‍රිවිධ විහරණ යන්දේ ශුඤ්ඤත විමුක්ෂේ අනිමිත්ත විමුක්ෂේ අපනිහිත විමුක්ෂයන ත්‍රිවිධ විමුක්ෂයන් යනාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ බැවින්ද සසර ගමනට හේතු වන 108 වදරුම් වූ තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතය වළඳා භව ගමන අවසන් කළ බැවින්ද භගවානං වනසේක ගරු කටයුතු අර්ථයෙන්ද භගවානං වනසේක රාගය බිඳලූ බැවින්ද දෝෂය බිඳලූ බැවින්ද මෝහය බිඳලු බැවින්ද මානය බිඳලු බැවින්ද දිට්ඨිය බිඳලු බැවින්ද කෙලෙස් කටු බිඳලු බැවින්ද භගවානං වනසේක අනුත්තර ධර්ම රත්නයේ භජනය කළ බැවින්ද විභජනය කළ බැවින්ද භගවානං වනසේක භවගමන අවසන් කළ බැවින්ද භාවිත කාය භාවිත සීල භාවිත චිත්තේ භාවිත ප්‍රඥා ඇති බැවින්ද භගවානම් වනසේක අල්ප ශබ්ද වූ අල්ප ഘോഷාත්තා වූ මිනිසුන්ගේ හැසිරීමෙන් තොර වූ ධ්‍යාන භාවනාවට සුදුසු අරණ්‍ය සේනාසනේ වනප්‍රාන්තයන් භජනය කළ බැවින්ද භගවානං වනසේක චීවර පින්ද පාත සේනාසන ගිලන් පසේ ප්‍රනීතව ලබන බැවින්ද භගවානං වනසේක අර්ථ රස ධර්ම රස විමුක්ති රස අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ධර්ම ලාභී බැවින්ද භගවානම් වනසේක සතර විද ඥාන ධර්මයන්ද සතර විද බ්‍රහ්ම සමාපත්තීන්ද සතරක් වූ අරූප සමාපත්තීන්ද අෂ්ඨ විමෝක්ෂයන්ද අෂ්ඨ අභිභායතනයන්ද නව අනුපූර්ව විහාර සමාපත්තියද ලාභීබැවින් භගවානං වනසේක දස සංඥා භාවනාද දස කසින සමාපත්තිද ආනාපාන සති සමාධියද දස අසුබ සමාපත්තියද ලාභී බැවින් භගවානං වනසේක සතර සතිපට්ඨානයද සතර සම්‍යප්ප්‍රධාන වීරියද සතර රිද්ධිපාදයද පංචවිධ ඉන්ද්‍රිය ධර්මද පංචවිධ බල ධර්මද සප් සත්විද බොජ්ජංග ධර්මද ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයද ලාභී බැවින් භගවානං වනසේක දස බල ඥානයද චතු විසරද ඥානයද චතු පටිසම්භිදා ඥානයද ෂඩ්විද බුද්ධ ධර්මද සත් අභිඥාවන්ද ලාභී බැවින් භගවානං වනසේක මෙසේ අනන්ත ගුණතා වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ගෝපනයිකෝ පච්ඡන්තං වේදි සම්බෝ විඤ්ඤෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරිමා භූමදදී අවබෝධ කොට වදාලා වූ සපර්යාපික නව ලෝකෝත්තර සී සද්ධර්ම රත්නයේ මුලමැද අග යහපත් බැවින්ද අරිත සම්පන්න යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද සාඛාතනං වනසේක තම තමා විසින්ම මේ ජීවිතයේදීම අවබෝධ කළ යුතු වන බැවින් සම්දිත්තික නම් වනසේක සතර මාර්ග කුසලයට අනතුරු වන සතර ඵලය ගෙන දෙන බැවින් අකාලික නම් වනසේක මෙහි එව මේ බලවයි දක්විය හැකි වූ විද්‍යමාන ගුණ ඇති බැවින් ඒහි පස්සික නම් වනසේක සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම වශයෙන්ද නිර්වාණ ධර්මය අරමුණු කිරීම වශයෙන්ද සිතින් උපනයනය කළ යුතුය බැවින් ඕපනයික නම් වනසේක භාවිතා කළ ප්‍රඥාව ඇති ඥානවන්තයන් විසින් තම තමාගේ නැන පමණින් අවබෝධ කළ යුතුය බැවින් පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤුහිනම් වනසේක මෙසේ අනන්ත ගුණ ඇත්තා වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයේදී පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ඨාර්ය පුඤ්ගල මහා සංඝ රත්නයේ සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින්ද අනුලෝම මාර්ගයට පිළිපන් බැවින්ද අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවින්ද අපන්නක මාර්ගයට පිළිපන් බැවින්ද මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක ඍජු මාර්ගයට පිළිපන් බැවින්ද චන්ද්‍ර රේඛාවංකයක් චන්ද්‍ර රේඛාවංකය වැනි වංකයක් නැත්තා වූ අවංක මාර්ගයට පිළිපන් බැවින්ද ගෝමුත්තර වංකයක් වැනි වංකයක් නැත්තා වූ අකුටිල මාර්ගයට පිළිපන් බැවින්ද නංගල සීස වංකයක් වැනි වංකයක් නැත්තා වූ අදිම්හ මාර්ගයට පිළිපන් බැවින්ද ඒකායන ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද උජුපටිපන්න නම් වනසේක නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද උපාය මාර්ගයට පිළිපන් බැවින්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් බැවින්ද නෛර්යානික ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද ඥාය පටිපන්න නම් වනසේක ගරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින්ද බුහුමං කටයුතු මාර්ගයට පිළිපං බැවින්ද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් ගන්නා ලද අනුයාත මාර්ගයට පිළිපං බැවින්ද චන්ද්‍රෝපම ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද නාලක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද තුවටක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සත්විනීත ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සල්ලේක ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද චතුපච්චය සන්තෝෂේ භාවනාරාමතා දීපක මහා ආර්ය වංශ ප්‍රතිපදාවට පිළිපන් බැවින්ද සාමීචි පටිපන්න නම් වනසේක යොදුන් සිය ගණන් දුර සිට පැමිණද හිරිනමන පරිත්‍යාගයන් මහත්ඵල කරදෙන බැවින් ආහුනේය නම් වනසේක නෑද හිත මිතුරන් උදෙසාද රජමැති ඇමති උදෙසාද දෙවි බඹුන් උදෙසාද පිළියෙල කරන ලද ආගන්තුක සත්කාරයන් මහත්ඵල කර දෙන බැවින් පාහුනෙය්‍ය නම් වනසේක තමන් උදෙසාද අනුන් උදෙසාද මෙලව පරලව උදෙසාද සුගතිය නිවන උදෙසාද පිරිනමන දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ඛිනේය සම්වනසේක දොහොත් නඟා වැඳීමෙන් පවා ලොවි ලෝතුරා සම්පත් ගෙන දෙන බැවින් අංජලි කරණීය නම් වනසේක සදේවක ලෝකවාසීන් හට ලොවි ලෝතුරා සම්පත් නෙලා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සේනම් වනසේක මෙසේ අනන්ත ගුණ ඇත්තෝ මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයේදී පූජා කරමි පූජා වේවා පියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරං ච කතං කත්තා නොචත්තානේ නියෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුද ජඹුරු දහම් කතා කියා දෙන්නා උදේ අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූදේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමාවරදට බුද්ධ රත්නයේ මට සමාවනසේක්වා ධර්ම රත්නයද මට සමාවනසේක්වා සංඝ රත්නයද මට සමාවනසේක්වා ආර්යයන් වහන්සේලාද මට සමාවනසේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමවන සේකුවා සාදු සාදු සාදු මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන් මාගේ ආචාර්ය උපාධ්‍යාය මෞපිය හිත සත්වයෝද නදහත් සත්වයෝද වෛරී සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මෙම විහාරයේහිද මෙම ගොදුරු ගමෙහිද මේ නුවරෙහිද මේ මහා දීපයෙහිද මේ සක්වලෙහිද ඉසුරු ජනයෝද ප්‍රභූවරයෝද සීමස්තක දෙවියෝද සියලු සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නගෙන හිර දිසාවෙහිද දකුණු දිසාවෙහිද බටහිර දිසාවෙහිද උතුරු දිසාවෙහිද නැගෙනහිර අනු දිසාවෙහිද දකුණු අනු දිසාවෙහිද බටහිර අනු දිසාවෙහිද උතුරු අනු දිසාවෙහිද යට දිසාවෙහිද උඩ දිසාවෙහිද සියලු සත්වයෝද සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද සියලු ආත්ම භාවත්වෝද සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද සියලු ආර්ය යෝධ සියලු අනාර්ය යෝධ සියලු දෙවියෝද සියලු මිනිස්යෝද සියලු විනිපාතික සත්වයෝද වෛරනු වෙත්වා තරහනු වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මෙම ශරීරයේ සංරිදී මුතුමැණික් වෛදුර්යං ආදී වසිනා රත්නයන්ගෙන් සදුනක් නොවේ කෙස්ලොම් නියදත් සම්මස්නාර ඇත ඇත මිදුලු වකුගඩු අදමසේ අක්මාව දලඹුව ඇලදිව පපුමසේ බඩවැල අතුණු බහං නොපැසුණු ආහාර පැසුණු ආහාර මලේ හිස් මොලේ හිත සෙමසරව ලේදාදිය මේද තෙල කඳුළු බුරුණු තෙල තෙල සොටු සඳ මිඳුළු මුත්‍රයන අතිශයින් පිළිකුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සදුනා වූ කිලිකුල් ශරීරයක් වේ කිලිකුල් ශරීරයක් වේ කිලිකුල් ශරීරයක් වේ අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපඤ්ඤිත්වා නිරුඤ්ජන්ති තේසං ූප සමෝසුකෝති සයිස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධ වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්ත සුවයක් වන්නේය අද්දුවං ජීවිතං දුවං මරණං අවස්සං මයා මරිතම්බං මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිතං අනියතං මරණං නියතං මරණං නියතං ජීවිතය අස්තිරය මරණය ස්ථිරය ඒකාන්තයෙන් මා විසින් මරණයට යා යුතුය මාගේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මහා සුලං හමන තැනක දැල්ලූ පහන් සිලුව කොයි වේලේ නිවෙන්නේ දැයි කිව නොහැක්කේය එමෙන් ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය නයිහතු කකුලේ මතු වෙන ගමනේදී මුදුනින් පස් බිඳක් ගෙනම පොළොවෙන් නැගෙන්නාසේ මේ මරණය ඉපදීමත් සමගම පසුපස ලුහු බැඳගෙන ආවේය දැන් දැන් මරන්නෙමි ඔසවාගත් කඩුවක් නැති නපුරු වදකයෙකුසේ මේ මරණය මා මරණු පිණිස හැම වෙලෙහිම ඉදක් සොයමින් සිටින්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය සකල සම්පත්තිය වනාහි විපතකින් කෙලවර වන්නේය උදා වූ හිරු මණ්ඩලේ නොනවතීම බැස යන්නාසේ මේ ජීවිතයද මරණයෙන් බිඳී යන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිත මහා යසස් නැති රජවරුද මහා පිනති සිටුවරුද මහා බලති වීරයෝද බුදු පසේ බුදු මහරහත් උතුමෝද මරණයටපත් වූහ එසේනම් මාවන්නං ගැන කවර කතාද ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මේ ජීවිතය මරණයට පමුණුවන්නා වූ නොයෙක් සිය ගණන් රෝගයන්තද බාහිර උපද්‍රවයන්තද සාධාරණය ඒ අනේක හේතුවෙන් දන් දන් වූද මරණය ළඟා විය හැකියේ ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය මිනිසුන්ගේ ආයුෂය අල්පය ස්වල්පය අබලය දුබලය විදුලියක් මෙන්ද දිය බුබුලක් මෙන්ද තනයග පිනිබිඳක් මෙන්ද දියෙහි ඇඳි ඉරක් මෙන්ද වහාමැකි යන සුළුයේ ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය ජීවත් වන කාලයද මරණයට හේතුවද මරණ වේලාවද මරණ තනද මරණින් මතු උපදින ලෝකයද යන මේ කරුණු පසේ දැනගත නොහැකිය කොයි වේලේ කොතනකදී කවර කලක කුමන කරුණකින් කෙසේනම් මරණය වන්නේ දැයි නියම නැති බැවින් ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිතයේ පවත්නා වූ කාලයේ ඊ타ම ස්වල්පයේ එක චිත්තක්ෂණයක් පමණ කෙටි කාලයක්ම ජීවත් වන්නේය සත චක්‍රයේ පෙරලෙන්නේද නැවතී සිටින්නේද නිම්වලල්ලේ එක් ප්‍රදේශයකිනි එමෙන් සත්වයන්ගේ ජීවිතයේ එකම චිත්තක්ෂණයකින් පවත්නීය එම චිත්ත චිත්තක්ෂණය නැති වූ කල්හි මරණය වන්නේය ජීවිතය අනියතය මරණය නියතය මරණය නියතය පරමාර්ථ වශයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා සින්දේ සින්දේ බින්දේ බින්දේ පවත්නා වූ නාම රූප පරම්පරාව හැර සත්වයෙක් නැත පුද්ගලයෙක් නැත ආත්මයක් නැත සත්ව පුද්ගල ආත්ම යනු ලෝක සම්මුති විවහාරයයි පරමාර්ථ වශයෙන් ඇත්තා වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප යනමේ නාම රූප ධර්මයෝ සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් හිස්සෝය නিত্য සුභ සුඛාදී සාර ගුණයෙන් තොර වූය ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යන්නෝය ගංගා ජලයක් නින්ද ප්‍රදීපාලෝකයක් මෙන්ද වැලනු කැඩී පරම්පරාවසයෙන් පවත්නෝය හේතු ප්‍රත්‍යයන් නිසා සිටින්නෝය ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර මෙම නාම රූප සමූහය පීලන සංකත සන්තාප විපරිණාමාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාවේ ආයෝහන නිදාන සංයෝගේ පලිබෝධාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස භාවනා වශයෙන් වැඩි යුතුය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ භාවනාමය කුසලයේ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු